වන්දනීය පූජනීය ලෝකවාසී අපේ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේ පුර පසළොස්වක මහ පොහොය මුල් කරගෙන සිදු කරගෙන යන ගිරිමානන්ද සූත්‍ර දේශනාවෙහි අඩංගු වැදගත් දහම් පරයයක් පිළිබඳව දේශනා කරන්නට සූදානම් වෙන අවස්ථාව. ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ අපේ ජීවිතයේ කියවන පොතක් වගේ. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥා කියලා කියන්නේ අපේ ජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවයන්. ශරීරයේ තියෙන හිතෙහි තියෙන අනිත්‍ය ස්වභාවය ගැන කතා කරනවා. ශරීරයේ සහ හිතෙහි තියෙන අනාත්ම ස්වභාවය ගැන කතා කරනවා. ශරීරයේ සහ හිතෙහි තියෙන දුක්ඛ ලක්ෂණය ගැන ඊළඟට ශරීරයේ තියෙන අසුබ ලක්ෂණය ගැන මෙන්න මේ විදිහට මේ දුකෙන් නිදහස් වීම තුළ ලබන නිර්වාණ ශාන්තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ විග්‍රහ කරලා තියෙනවා. අපේ ජීවිතයේ තියෙන ධර්මතා ටිකක් තමයි එහෙනම් මේ ගිරිමානන්ද සූත්‍රය තුළ අඩංගුල තියෙන්නේ. ඒකයි සිහිපත් කළේ මේ සූත්‍රය පින්නත් හොඳට හැදෑරුවොත් මේ සූත්‍ර දේශනා ශ්‍රවණය කළොත් ජීවිතේ කියවන පොතක් වගේ මේ ගිරිමානන්ද සූත්‍රය අපට දැනෙන්න පටන් ගන්නවා කියලා. එතකොට අද දවසේ අපට සාකච්ඡා කරන්න තියෙන්නේ ආදීනව සංඥාව පිළිබඳව. සංඥාවක් කියලා කියන්නේ අපි දන්නවා අපේ සිතෙන් සිදු කරන යම් කිසි හඳුනා ගැනීමක්. අපේ ජීවිතවල තියෙනවා වැරදි හඳුනා ගැනීම සහ නිවැරදි හඳුනා ගැනීම කියලා දෙකක්. වැරදි ආකාරයට හඳුනාගත්තොත් අපිට තණ්හා ඇති වෙනවා, දෘෂ්ටි ඇති වෙනවා, මාන ඇති වෙනවා. උදාහරණයක් විදියට දැන් ශරීරයක් සුබයි කියලා හඳුනාගත්තොත් ශරීරය සුභ සංඥාවෙන් ගත්තොත් අපට ආස හිතෙනවා. ඊළඟට ඒක මගේ කරගන්න හිතෙනවා. ඊළඟට ඒ ශරීරය ගැන මාන්න උපදිනවා. ශරීරයක් වැරදි ආකාරයට හඳුනගත්තොත් අසුබ සංඥාවෙන් දැකිය යුතු ශරීරය සුබ සංඥාවෙන් ගන්න හිතක් නම් අපිට තියෙන්නේ ශරීර හැමුවේ ආසාවක් තියෙනවා ශරීර මගේ කරගන්න හිතෙනවා ශරීර නිසා මාන්න උපදිනව හේවත් තණ්හා දෘෂ්ටිමාන උපදිනව. එතකොට සංසාරේ බොහෝ ඈතට අපි තල්වල යන චරිත බවටපත් වෙනවා. හැබැයි ශරීර ගැන අසුබ සංඥා ඇති කරගත්තොත් ශරීර කොටස් අසුබයි කියලා හඳුනගත්තොත් ඒ හිතට තණ්හා උපදින්නේ නැහැ. දෘෂ්ටි මම්මගේ කරගන්න හිතෙන්නේ නැහැ. මාන කියන්නේ මාන්නාදී ක්ලේශ ධර්ම උපදින්නේ නැහැ. එතකොට ශරීර සම්බන්ධ තණ්හා දෘෂ්ටි මානාදිය බැහැර වෙනවා කියන්නේ නැවත ශරීරයක් ලැබෙන්න තියෙන හේතු බැහැර වෙලා යනවා කියන එක. සංසාරේ යන්න වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ වැරදි සංඥා සහ නිවැරදි සංඥාවල ස්වභාවය. එතකොට මේ ආදීන සංඥා තුළ පින්නත්නි අපේ බුදුරජාණන් වහන්සේ අපේ ශරීරයේ තියෙන බලන්න බුදුරජාණන් වහන්සේ විස්තර කළ තියෙන හැටි කතමාචානන්ද ආදීනව සංඥා. ආනන්දයන් වහන්සේට මේක සිහිපත් කරන්නේ මොකක්ද ආනන්ද ආදීනව සංඥාව කියන්නේ? ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපත්ති ඉතිපටි සංචික්කති ආනන්ද යම්කිසි භික්ෂුවක් අරණ්‍යයකට ගිහිල්ලා රුක්කමූලයකට ගිහිල්ලා හුදකලා ප්‍රදේශයකට ගිහිල්ලා කල්පනා කරනවා බහූ දුක්ඛෝකෝ අයං කායෝ බහූ ආදීනවෝ මේ කයෙහි දුක් ඇති බව දුක් තියෙන බව කල්පනා කරනවා. ඊළඟට බහුව ආදීනෝ කියන්නේ මේ කයේ ආදීනවවත් මේ කය බොහෝ දෝෂ සහිතයි කියලා කල්පනා කරනවා. ඉතිවස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජಂತಿ. මේ කයේ මේ කයේ බොහෝ ආබාධ ඇතිගෙන ගතියක් තියෙනවා කියලා කල්පනා කරනවා. අන්න ඒ මෙනෙහි කිරීමට කියනවා ආදීනව සංඥාව කියලා. එහෙනම් ශරීරය පිළිබඳව ශරීරයේ දුක් ඇති බව කල්පනා කරනවා ශරීරයේ ආදීනව ඇති බව කල්පනා කරනවා ශරීරය ඇසුරු කරගෙන විවිධ ආබාධ හට ගන්න බව කල්පනා කරනවා එතකොට පින්නන්නේ මොකද අපිට වෙන්නේ අපිට මේ අපේ සහ බාහිර ශරීර ගැන තියෙන ආසාවල් ඒව මගේ කරගන්න තියෙන හැඟීම් සහ ශරීර පිළිබඳ උපදින මාන්න ප්‍රහාණය වෙලා යනවා. එතකොට ශරීර මුල් කරගෙන කෙලෙස් උපදින ස්වභාවයෙන් හිත නිදහස් වෙනවා. අපි පිනතුන් දන්නවා අපි සංසාර ජීවිතයේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් මානෙන් බැඳිලා යන ප්‍රධාන කාරණා හතරක් තියෙන එක ශරීර වලට තණ්හාව මානය දෘෂ්ටි ඇති වෙනවා ඊළඟ වේදනා විඳීම් වලට ඒ විදිහටම තණ්හා දෘෂ්ටිමාන ඇති වෙනවා. ඊළඟට රාග හිත්, දේශ හිත් ආදී ඒ හිත්වලට තණ්හා දෘෂ්ටිමාන උපදිනවා. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාදී ධර්මයන්ට අපේ හිතෙහි තණ්හා දෘෂ්ටිමාන උපදිනවා. එතකොට අපි සසරේ ඇද බැද තබන්නේ ඔන්න ඔය හතර ගැන තියෙන තණ්හාවන්, දෘෂ්ටීන්, මානයන් නිසා. ආදීනව සංඥාව පුරුදු කරද්දී කයවල් ගැන තියෙන ශරීර ගැන තියෙන තණ්හා දෘෂ්ටි මාන පැහැර වෙන පටන් ගන්නවා. පිළිතුන් දන්නවනේ ශරීර ගැන තියෙන දැන් රාගය වගේ අදහසක් ගත්තොත් එහෙම රාගයෙන් බැඳී යාම කියන එක තිරිසන් සතාගේ පවා තියෙනවා ප්‍රතිවිරුද්ධ සත්‍යයන් ගැන. මනුෂ්‍ය සත්‍යයා පවා ප්‍රතිවිරුද්ධ පාර්ශව ගැන රාගයෙන් බැඳලා යනවා. දෙවිවරු පවා ප්‍රතිවිරුද්ධ පාර්ශව ගැන රාගයෙන් බැඳලා යනවා. പ്രേතාත්ම පවා ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් ගැන දැඩි රාගයෙන් බැඳලා යනවා. ඉතින් මේ බැඳී යාමත් එක්කම ඇති වෙන දැවීම්, තැවීම්, පිච්චීම් ඊළඟට රාගයෙන් බැඳිලා යන ශරීරය අහිමි වුනොත් ඇතුළාන්තේ ශෝක පරිදේ දුක් දුම්නස් උපදිනවා. ඊළඟට රාගයෙන් බැඳලගේ ශරීරයක් වෙන කෙනෙකුට අයිති වුණොත් වෙන කෙනෙක් අයිති කරගත්තොත් Tamanne පිටුපෑවොත් ගහන්න, කොටන්න, මරන්න, විනාශ කරන්න යොමු වෙනවා. මේ වගේ අපා දුක් විඳින ජීවිත හැදෙනවා ශරීර ගැන තියෙන මේ තණ්හාව, උපාදානය, රාග ආදී කෙලෙස් නිසා. ඉතින් අපිට මේ ශරීර ගැන තියෙන තණ්හාවෙන් මදකට නමුත් ඉවත් තුන හිතක් ඇති කරගන්න පුළුවන් නම් ශරීර පස්සේ හඹා යන ශරීර පස්සේම දුවන හිත ශරීර පස්සේ නොදුවන හිතක් බවට අපට පැයකට හරි පත් කරගන්න පුළුවන් නම් පින්නතුනේ ඒක අපි ලබන ලොකු භාග්යයක්. අපේ හිතට හරීම වෙහෙසයි මේ දුවන දිවිල්ල නිසා. හැමතිස්සෙම එක එක ශරීර එක එක දේවල් අරමුණු කර කර අරමුණු කර කර මේ හිත හරියට දුව දුව දුව දුව හරි වෙහෙසයි ඒ දුවනවා. ඉතින් මදකට හරි අපිට පුළුවන් නම් මේ දුවන දිවිල්ල නතර කරලා නිදහසේ විවේකයෙන් කුසලාරම්මණයකම වාසය කරන්න ඒක අපි ලබන ලොකු ජයග්‍රහණයක්. අපි අත්දකින ලොකු නිරාමිස්සුවයක්. යම් කිසි කෙනෙක් පින්නත් එහෙනම් මේ ආදීනව සංඥා පුරුදු පුහුණු කළොත් අන්න යාට නිරාමිස සුවය අත්දකින්න පුළුවන්. දුවන හිත නොදුවන හිතක් බාරපත් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ කරන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේකෙදී කාරණා තුනක් මතු කරානේ මේ කයේ දුක් ඇති වෙනවා කයේ ආදීනව තියෙනවා සහ කය ඇසුරු කරන විවිධ ආබාධ උපදිනවා අපි ඉස්සෙල්ලම ගමු කය ඇසුරු කරගෙන උපදින දුක් ගැන අපේ පින්වන්තට මතක ඇති අපේ මහා බෝධිසත්වයන් වහන්සේ අසංකේ කල්ප ගානක් පාරමිතා පුරලා ගුණදරව පුරලා සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට උපත්ති ලැබනවා. උපත්ති ලැබලා මහා බෝධිසත්වයන් වහන්සේ බොහෝම සුවපහසු සුඛෝභෝගී රාජකීය ජීවිතයක් ගෙවනවා. මේ රාජකීය ජීවිතයක් ගෙවන අතරේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේට සංසාර සිහි උපද්දපු කාරණා තියෙනවා. සංසාර ගමන ගැන සංසාරේ කියන්නේ මොකද්ද? මොකද්ද මේ මාස් ඇතුළු ලෝක සත්‍යය මේ විඳින ජීවිතයේ යථාභූත ස්වභාවය කියලා සිහි උපද්දවපු කාරණා ටිකක් කියනවා. ඒවා අපි දන්නවා ජරාවටපත් වුණ කෙනෙක්, ව්‍යාධියටපත් වුණ කෙනෙක්, ඊළඟට මරණයටපත් වුණු කෙනෙක්, ඊළඟට භික්ෂු රූපයක්, පැවිදි රුවක්. මේ කාරණා දකිද්දි මහා බෝධිසත්වයන් වහන්සේට මොකක්ද උනේ? ආදීනව සංඥාවක් ඉපදුනා. මහා බෝධිසත්වයන් වහන්සේට ඒ වෙනකන් ජීවිතය ගැන මේ ජීවිතේ දෝෂ සහිත දෙයක් කියලා සිහි ඉපදුන්නේ දැන් අපේ පිළිතුන් දන්නවා මේ සමාජයේ තුල ජීවත් වෙනවා බණ අහන්නේ නැති භාවනා කරන්නේ නැති කල්යාණ මිත්‍ර ආශ්‍රයන් නැති සමහර අය. ඒ අයට මැරෙනකම්ම සිහියක් උපදින්නේ මේ ශරීරය තුළ ඇටසැකිල්ලක් තියෙනවා කියලා. එයාලා බාහිර ලෝකෙත් ඇට සැකිලෙන් දකිනවා. නමුත් එයාලට මරණාසන්න මොහොත වෙනකන් සිහි උපදින්නේ මේ ශරීරයේ ඇතුලේ අර වගේ ඇට සැකිල්ලක් තියෙනවා. අර වගේ හිස් කබලක්, අර වගේ අත්ඇට, පායට සහිත අස්ති පංජරයක් මේක ඇතුලේ තියෙනවා කියලා මැරෙනකම් සිහි උපදින්නේ නැහැ. එහෙම තමයි ලෝක ස්වභාවය. කල්යාණ මිත්‍රේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් අපේ ජීවිතයේ ඇත්ත මතු කරලා දක්වනකම් අපි ඔහේ වල්මත් වෙලා සංසාරේ ජීවත් වෙන භවයෙන් භවය. ඒ වගේ සමහර අයට ජරාවටපත් වෙන අය කොච්චර දැක්කත් මමත් ජරාවටපත් වෙන කෙනෙක් මේ සංසාර ගමන පුරාවටම ජරාවටපත් වීම මට උරුමයි කියලා සිහි උපදින්නේ නැහැ. ව්‍යාධියටපත් වෙන අය මොනතරම් ආරෝග්‍ය ශාලාවලට ගියත් සිහි උපදින්නේ නැහැ. දෙයනේ මේ මගේ සහ බාහිර ශරීර මොන තරම් දෝෂ සහිතද කියලා. මලකෙවල් 10ක 15ක 100ක ගියත් මේ කය මේ විදියට තියෙනවා වගේ මමත් දවසක පෙට්ටියක් උඩ ඉන්නවා කියලා මරණ සංඥාවක් Tamange පැත්තට සිහියක් උපදින විදියට උපදින්න නැති ඕන කරන්නේ මේ ලෝකෙ ඉන්නවා. එයාලා තමයි තණ්හාවෙන්, රාගයෙන්, ඊළඟ දේශයෙන්, මාන්නයෙන් මත් වෙලා වගේ මේ ජීවිතේ දැඩිව අල්ලගෙන දේපල සැප සම්පත් දෙඩීව අල්ලගෙන සහෝදර සහෝදරයන් එක රාන්දු සරුවල් කරමින් පුංචි දෙයකත් ගහ බැන ගනිමින් ජීවත් වෙන අන්නේ වගේ. ඒ කියන්නේ මේ ජීවිතයේ දෝෂ සහිතයි ජරාටපත් වෙනවා ව්‍යාධිටපත් වෙනවා මරණයටපත් වෙනවා කියලා සිහියක් උපදින්නේ නැති නිසා ඒ සිහිය පවත්වන්නේ නැති නිසා තමයි පින්නත්ටි මේ ලෝක සත්‍යයා ওই විදියට ජීවත් වෙන්නේ. එදා මහා බෝධි සත්‍යයන් වහන්සේට සිහිය පුදුනා. ජරාවටපත් වෙච්ච කෙනෙක් දකිද්දි මහල්ලෙක් දකිද්දි බොසත්යන් වහන්සේට සිහිය උපදුනා මමත් දවසක අද මෙහෙම හිටියට අද මම මේ වගේ රාජකීය රටේ ගමන් කරනවා බොහොම තරුණ ජවයකින් යුක්තව නමුත් මමත් දවසක අර වගේ කුදු වෙලා සැරයටියක් අතින් අරගත්ත අසරණ තත්යකටපත් වෙන්න පුළුවන් මගේ පිය මහරජතුමත් එවැනි තත්යකටපත් වෙනවා මේ ලෝක සත්‍යයෝම එවැනි තත්යකටපත් වෙනවා කියලා මහා සිහියක් ඉපදිලා නුවණක් ඉපදিলা සංවේගයක් එහෙම නැත්නම් කලකිරීමක් ඇති වුණා මොකද්ද මේ ජීවිතේ කියලා. ඊළඟට ව්‍යාධියටපත් වුණ කෙනෙක් දැකලා මුළු ශරීරයම කුෂ්ඨ දාලා හිසේ ඉඳලාම වහගෙන අමාරුවෙන් කෙඳිරිගගා ඉන්න ව්‍යාධියටපත් වුණ කෙනෙක් දැකලා අදහසක් ආව දෙයනේ මටත් මෙහෙම වෙනවනේ. මෙවැනි කයක්නේ මටත් තියෙන මේ වගේ මස් මේ වගේ හම් මේ විදියේම දේවල් එකතුලා සකස් වුණු එකක් නේද මේ මගේ මේ රාජකීය තරුණ ජීවිතේ මේකටත් මේ විදියේම ව්‍යාධීන්ට වරින් වර වරින් වර ගොදුරු වෙන්න සිද්ධ වෙනව නේද? ලෝක සත්‍යෝම ව්‍යාධිය ස්වභාව කොට තියෙනව නේද? කියලා සිහිය ඉපදුනා, නුවණ ඉපදුනා. ඒ එක්කම කලකිරීම ඇති වුණා. මොකද්ද මේ සසර කියලා? ඊළඟට දැක්ක මරණයටපත් වුණ කෙනෙක්. මරණයටපත් වෙලේ මරණයටපත් වුණ කෙනා පිටිපස්සේ ඥාති නඬමින් වැළපෙමින් ගමන් කරනවා. ඒක දකිද්දිම සිහියක් ඉපදුනා මොකද්ද මේ ජීවිතේ? මේ ජීවිතේ මෙහෙම කතා නොකරන ඇස් පේන්නේ නැති ඊළඟට කෙහෙල් කඳක් වගේ නිශ්චල වෙන කොයියම්ම වෙලේකයි නිශ්චල වෙන ජීවිතයක්ද මේ ජීවිතේ. අද මම මෙහෙම රාජකීය රටේ ගමන් කරාට මටත් මෙහෙම දවසක් එනව නේද දවසක. මගේ පියමරජතුමාටත් මෙහෙම දවසක් එනව නේද මොකද්ද මේ ජීවිතේ? අන්න සිහිය ඉපදුනා නුවණ ඉපදුනා කලකිරීම ඇති වුණා. අන්න ඒ වගේ දා මහා බෝධිසත්වයන් වහන්සේටත් ඉපදුනේ පින්නතුනේ ශරීරවල තියෙන ආදීනවයක්මයි දෝෂයක්. ජරාවටපත් වීම කියන්නේ ශරීරයේ දෝෂයක්. ඒක ශරීරයේ තියෙන හොඳ දෙයක් නෙවෙයි. වරින් වර වරින් වර ව්‍යාධීන්ට ගොදුරු වීම කියන්නේ ශරීරයේ තියෙන දෝෂයක්. හොඳ දෙයක් නෙවෙයි. ඊළඟට ශරීරය මරණයටපත් වීම දැන් බලන්න පින්නතුර දැනෙන ඇති මේ ශරීරය මොනතරම් ආදීනව සහගතද කියලා දැන් අවුරුදු දෙකක් තිස්සේ අපි අත්දකින මේ කොරෝනා ව්‍යසනය නිසා. බලන්න අපේ පින්නතුන් ඔය රාගම එහෙම නැත්නම් කොළඹ නුවර ආදී යම්කිසි ජාතික රෝහලකට ගියොත් එහෙම අපේ පින්නතුන්ට මේ දවස්වල බලා ගන්න පුළුවන් මේ කොරෝනා ව්‍යසනය නිසා බිම බෙච්චීට් දාගෙන බිම පැදුරු එලාගෙන ආරෝග්‍ය ශාලාවේ එළියෙත් අර තනකොළ මේ එලිමහනේ තනකොළ තියෙන පැදුරු දාගෙන මෙට්ට දාගෙන සමහර අය බෙච්චීත් දාගෙන හුස්ම ගන්න බෑ එක ඉරියව්වක ඉන්න බෑ මුළු ශරීරෙම රිදෙනවා හිස පුපුරන්න වගේ උගුර රිදෙනවා අපායක් වගේ අපේ වෛද්‍ය ශාස්ත්‍රවල ඉන්න අපේ පිළිතුන් හොඳට මේවත් දකිනවා මොකද්ද මේ ජීවිතේ මේ කාලේ අපට හොඳට මේ ජීවිතේ දෝෂ අපි මේකට ඇලුම් කළාට මේවා මේ ශරීර මගේ මගේ කියලා උපාදාන කරගත්තට මේ ශරීරය නිසා ආඩම්බර වෙලා මාන්නෙන් අපි වාසය කළාට මෙහෙම සතුටු වෙන්න බැරි සතුටෙන් අභිනන්දනය කරන්න බැරි මහා ඛේද වාචකයක් මේ ශරීරයක් කියලා කියන්නේ ශරීරයක් ලැබෙනවා කියන්නේ ඛේද වාචකයක් ලැබීමක්මයි බලන්න මව කුසේ පහළ වෙද්දී මොකද වෙන්නේ මහා කේද වාචකයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මව කුසක ජීවත් වීම අපායේ දුකට සමාන කළ තේරුම් ගන්න. පුදුමාකාර කායික පීඩා පෙරලියක් මාස 9කට ආසන්න කාලයක් ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ මස් ඇතුලේ හිර වෙලා ලේ මස් සහිත ශරීරයක් ඇතුලේ ගෙවන ජීවිතේ පින්නතුනේ තමන්ගෙන් අහලා බලන්න ආපහු ඉපදෙන්න කැමති නම් ආපහු මනුස්ස ජීවිතයකට යන්න කැමති නම් ඔබට යන්න වෙන්නේ මාස 7 8 8ක් 9ක් කාලයක් මව් කුසක් තුල මස් ලේ සහිත ශරීරයක් ඇතුලේ හිරවල ඉඳලා පැයක් නෙමෙයි පැය දෙකක් නෙමෙයි පැය 10ක් නෙමෙයි වරුවක් නෙමෙයි දවසක් නෙමෙයි හිරවල ඉඳ වෙන්නේ සතියක් නෙමෙයි හිරවල ඉඳ වෙන්නේ මාසයක් නෙමෙයි හිරවල ඉඳ වෙන්නේ පිළිතුරු මේ කොරෝනා වසංගතය නිසා වරින් වර ලොක්ඩවුන් කරනවා. එතකොට මොකද වෙන්නේ බොහෝ අයට ගෙදරටම හිරවල ඉන්න වෙනවා. බලන්න සමහර අයට කොච්චර මානසික පීඩාවක්ද ඒක. ඒ කියන්නේ අක්කරයක් හෝ අක්කර භාගයක් හෝ පර්චස් 20ක් හරි තියෙන ඉඩමක ගෙයක් ඇතුලේ ඉන්න එක පීඩනයක් ඇති කරනවා නම් හැරෙන්නත් අමාරු පෙරලෙන්නත් අමාරු උදරයක් ඇතුලේ ඉන්නේ කොහෙද කියලා තේරෙන්නේ නැති. මොනවද වෙන්නේ කියලා තේරෙන්නේ නැති. ඇහෙන ශබ්ද මොනවද කියලා හොයාගන්න බැරි. දුක දහම උදරයක් ඇතුලේ ඔබට ඊළඟ භවයේ මාස 9ක් ඉන්න ඕන. ඒකයි උප්පත්තියේ ඛේද වාචිකයක් කියන්නේ. ඊළඟට ඒ ඉපදීමෙන්ම ඉපදීම තුල මේ විදියට තියෙනවා මහා ආදීනමයක්. ඊළඟට ජරාවටපත් වීම තුල මහලුභාවයටපත් වුණ කෙනෙක් දිහා බලන්න කොච්චර අසරණද වාඩිනොත් නැගිටින්න බෑ නැගිට්ටොත් වාඩි වෙන්න බෑ වැඩි කාලයක් ඇඳීමයි ඉන්නේ වැඩක් පලක් කරගන්න බෑ ගොඩාක් අයගේ අවලංගු කාසියක් බවටපත් වෙලා මොකද දැන් කිසියම්ම වැඩක් කරගන්න බැරි තත්යකටපත් වෙලා තියෙන නිසා කුදු වෙලා ඊළඟ හිසකෙස් ඉදිලා අද කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඒක දකින්න ඕනේ. මේ කයත් යම්කිසි විදියකට ජීවත් වුණොත් මේ ජීවිතේ තව කාලයක් තිබුණොත් අර වගේම මේක කුදු ගහනවා. මේක හකුබාඩා බහිනවා. මේකේ හැම රැලි වැටෙනවා. ඊළඟට මේක කටු කටුමතු වෙනවා ශරීරේ. කෙට් වෙලා කෙට් වෙලා. කෙස් ඉදෙනවා. දත් වැටෙනවා. දත් නැති කටකින් කතා කරන්න වෙනවා. අමාරුවෙන් පත්තර කියවන අමාරුවෙන් රූපවාහිනිය කියවන බලන එහෙමත් බලා ගන්න බැරි දවසක් එනවා මේ ඇස් දෙකට. කියන දේ ඇහෙන්නේ නැති මොනවද කියන්නේ කියලා ඇහෙන්නේ නැතිව දවස් ගණන් සති ගණන් මාස ගණන් ඉන්න විදිහේ ජීවිතේ සැකසීමක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. මහනුභාවයටපත් වීම තුළ. කාමරේවත් හරියට ඇද ගන්න බැරි තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. එදාට කාගේ සරණක්ද කාගේ පිහිටක්ද? සංසාර ජීවිතය අපිට ඉස්සරහට ඔය වගේ දුක් කොච්චර මුණ දෙන්න වේද? මේ භයානක ව්‍යසනයේ පවතින කාලය තුල මරණයට පත්වන සිද්ධාන්ත එතන කොච්චර දුකක් තියෙනවද? හුස්ම ගන්න පුළුවන් ස්වභාවයේ ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙනකොට ගිලිහිලා යනකොට තමන් කොච්චර අපහසුතාවයකට පත් වෙයිද? ඒක දවස් ගාණක් අත්දකින්න උනොත් පැය ගාණක් අත්දකින්න උනොත් කොච්චර දුක් විඳින්න වේද? දරුවෝ කොච්චර මතක් වේද? අම්මා තාත්තා කොච්චර මතක් වේද? ආදරෙන් ළඟ තියාගත්ත ජංගම දුරකථන ඉඳලා අනිකුත් හැම භෞතික ජීවී අජීවී වස්තු කොච්චර මතක් වේද? ඉතින් අපි මෙහෙම ජීවිතයකට නේද මේ තණ්හා කරන්නේ. ඇලුම් කරන්නේ. ඇලුම් කර කර මම මගේ කරගෙන සංසාරේ බොහෝ ඈතට දිව යන සසර ගමනක් හදාගන්නේ මෙහෙම දුක් ඇති කරන ශරීර ජීවිත ඇසුරු කරගෙනද නැද්ද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. මේ ආදීනව සංඥාව කියන බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ ධර්මතාවයක් මතු කළා. අන්නේ ඊට අනුකූලව බලද්දී ඔන්නෝම ඉපදීමේ දුක, ජරාටපත් වීමේ දුක, ව්‍යාධිටපත් වීමේ දුක, මරණයටපත් වීමේ දුක හොඳට මතු කර කර මතු කරලා දකින්න ඕනේ. මේ ආසන්න කාලේ අපේ ආරණ්‍ය සේනාසනේ කුටියට වඩින වෙලාවේ වේදනාත්මක දර්ශනයක් දැක්කා. දවල් දානේ වළඳලා කුටියට වඩින අතරේ අඩියක් විතර දිග අඩියක් විතර දිග ගැඩවිලේ දම් පාටයි මේ ගැඩවිලා අඩියක් විතර දිගයි ඒ වගේම මහතයි දලකඩි රෑනකට අහු වෙලා. දලකඩි මගේ හිතේ හැටියට පෙරහැර වගේ දෙපැත්තකින් ආවා. ඒ වෙනකොටත් ඒ ගැඩවිලාගේ ශරීරයේ හිටියා දලකඩියෝ මට දැන් හිතන විදිහට 60 70ක් විතර හිටිය පොරල්ලල්ල. ඉතින් ධර්මානුකූලව මේ වෙලාවේ කරන්න ඕනේ සතා බේරගන්න එක. මොකද මේ සතා බේරගත්තොත් එක පැත්තකින් මේ සතාට ජීවිතය ලැබෙනවා. ඊළඟට අර දලකඩින්ට ප්‍රාණඝාත කුසලය සිද්ධ වෙන්නේ නැහැ. එක එක වරුවක් බඩගින්නේ හිටියා වගේ නෙවෙයි ඒ දලකඩී ප්‍රාණඝාත කුසලයේ කර ගැනීම තුල සංසාරේ දුක් විපාක ඇතිවීම. ඉතින් මේ කාරණා දෙක ගැනම හිතලා මේ දෙපාර්ශවයේ ගැනම තියෙන කරුණාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව හිතලා මොකද කලේ අපි හීනි කෝටුවක් අරගෙන අර ගැඩවිලාගේ ශරීරය බඳට යටින් දමලා මැදින් ඉස්සුවා. එතකොටම ශරීරයේ හිටපු දලකඩි විශාල ප්‍රමාණයක් බිමට වැටුණා. හැබැයි තව පිරිසක් මේ ශරීරය තදින්ම අල්ලගෙන දැන් අතෑරෙන්න හදනකොට අඬ ගන්න ගතිය වැඩිනේ. අර ගැඩවිලාගේ ශරීරයේ තුනෙන් එකක් විතර ඒ වෙනකොටත් මැදින් කැඩිලා වැටුණා. දැන් පණ ගහන්නේ කෝටුවේ රැඳිලා තියෙන ටික. ඊට පස්සේ දැන් තව ටික දෙනෙක් මේක තලින් මල්ලගෙන. ඊට පස්සේ අපි ඒක හිමීට උස්සගෙන ඉන්න තව තැනක තියුවා. එතකොට තව දල කඩ ටිකක් කලබලලා බැස් රැඳෙන්නේ. ඊට පස්සේ තව තැනකට ගෙනින් තිබ්බා හිමීට. එතකොටත් තවත් කීප දෙනෙක් ශරීරයෙන් බැස්සා. කොහොම හරි වාර හතරක් විතර මෙහෙම කරද්දී අර දල කඩ සියල්ලම අර ගැඩවිලාගේ ශරීරයෙන් බැහැර වෙලා. මුළු ශරීරේ තනින් තන තනින් තන පින්නත්නි රතු පාට පැල්ලම්. මේ සතා දඟලනවා. අපිට ඒ වෙලාවේ හිතුණ මෙහෙම දෙයක්. යම් කිසි පුරුෂයෙක් කියලා අපිට පින්නත් අය හිතන තමන්ගේ අත් දෙක බලවත් පුරුෂයෝ කීප දෙනෙක් කියලා අත් දෙක ගැට ගන්නවා පිටිපස්සට තියලා. කකුල් දෙකත් තදින් වරපටි දාලා ගැට ගන්නවා. ඊට පස්සේ කට වහනවා. ඊට පස්සේ අපි හිතමු දැන් අත් බැඳලා කකුල් බැඳලා ඊළඟට දල මේ මුවත් වහලා ඊට පස්සේ මොකද කරන්නේ? දැස් ඇරගෙන අස්කර කව කව ඉන්නව හැරෙන්නත් බෑ පෙරලෙන්නත් බෑ. දල කඩි 1000ක් විතර තමන්ගේ ඇඟට දැම්මොත් මොකක් වෙයිද? දැන් තමන්ගේ මුළු ශරීරයේම දල කඩි 1000ක් විතර යනවා කනවා කනවා කනවා ඇහැ කනවා නහය කනවා කම්මුල් කනවා අත් කනවා මස් කනවා එහෙම ඒ සතා සතුන් කමින් Tamanට පැයක් දෙකක් ඉඳුනොත් කොහොමද නේද? අර ගැඩවිලා අද්දැක් එහෙම දෙයක්ද නැද්ද? අපි ඒ අසරණ සතා දැක්කේ නැත්නම් ඒ සතා එතන නොහිටිය සතෙක් බවට පත් වෙන කම්ම ඒක බිඳක්වත් ඉතුරු කරන්නේ නැතුව අර ඔක්කොම කනවද නැද්ද? එතකොට හිතන්න පින්නත් නේ ඇයි ගැඩවිලාට එහෙම තත්ත්වයකට ඉරණමකට ගොදුරු වෙන්න සිද්ධ වුනේ? අතීත බුද්ධ ශාසනවලදී ශරීරවල තියෙන ඔය දෝෂය, ඔය දුක් ඇති කරන ස්වභාවය, ඔය ආදීනවය දැකලා ශරීරය සහිතව සසරේ යෑමේ භයානකකම තේරුම් ගන්න නැතුව පිළිවෙත් පුරන්න නැතුව බුද්ධ ශාසන මගහරවා ගැනීම. ඒ නිසයි ඒ සත්‍යයන්ට එවැනි දුකකට ඉරණමකට ගොදුරු වෙන්න සිද්ධ වුනේ. එහෙනම් අපි හිතන්න ඕනේ අපට මේ ජීවිතේදී මේ බුද්ධ ශාසනය තුළ නිවන් දකින්න බැරි වුණොත් ඔහොම ගැඩවිලා අපි ඒ දැකපු ඒ ගැඩවිලා අත්දකපු අත්දැකීම අනාගතේ දස දහස් වාරයක් අත්දකින්න අපි සූදානම් වෙන්න ඕනේ. තව කාරණාවක් කියන්නම්. ඒත් මේ මේ මේ කාලේ අපි අරන්නේ වස්සසුව. මෙතෙන් අපි අරන්නේ මීට අවුරුද්දකට විතර කලින් හොඳට දුවපැන ඇවිදපු එක්තරා මේ සුනකෙක් හිටියා. ඉතින් ඔය ගමේ අය ගෙනත් දාපු සුනකෙක් තමයි. ඉතින් අපේ කැපකරු මහත්තුරු කෑම ටිකක් දීලා කුසගින්න නැති කරනවා. ඉතින් මේ සතා දැන් කාලයකට පස්සේ අපිට අරන්නේට වඩින්න සිද්ධ වුණේ වැඩි කාලයක් කොළඹ වැඩ වාසය කරපු නිසා. ඉතින් මේ සතා මොකද මේ වෙනකොට කුෂ්ඨ රෝගයක් හැටියලා මුළු ශරීරෙම පින්නත්නි අලු පාටයි. ඊළඟ මුළු ශරීරෙම තැනින් තන තැනින් තන හරියට දදයක් අර ඇති වුණ අය දදේ කැසුවට පස්සේ තැනින් තන රතු පැල්ලම්මතු වෙන්නේ. අර අර සරව බින්දුත් එක්ක. අන්න ඒ වගේ මුළු ශරීරෙම මේ සතාට හාන්ස් වෙලින්න බෑ. ඇවිදින්න බෑ. හිමීට හිමීට අඩිය තියන්නේ. අඩිය තියෙන තියෙන වාරයක් පාසම මොකද කේන්ද්‍රී ගෑවෙනවා. රැයට එහෙම මොකද වෙන්නේ සංඝාවාසයටත් ඇහෙනවා පින්නදී සතාගේ කෙඳිරි ගෑම. අපේ ස්වාමීන් වහන්සේට සිහිපත් කළ ස්වාමීන් වහන්සේ දැන් සති ගානක් තිස්සේ ඔන්න ගෙවන ජීවිතේ. ඉතින් ස්වාමීන් වහන්සේට පුළුවන් විදියට බේත් ඒත් කරාට ඉතින් සමහර කර්මජ රෝග තියෙනවා. තිරසන් සතාට නමුත් ආවට පස්සේ හොඳ වෙන්නේ ඉතින් අපි මේ බණ කියන වෙලාවේ කරන්නේ ඒ සතා කොහේ හරි මුල්ලකට වෙලා ගුලි ගැහිලා ඒ රිදෙන තැන් නිසා, කසන තැන් නිසා නලියන තැන් නිසා, මැස්ස වැසීම නිසා, හෝ හපුටුවා වැසීම නිසා විද විද නැති. ඇයි මේ? බුද්ධ ශාසනවලදී ශරීර අවබෝධ කළේ නැහැ. ශරීරවට ආස කළා. ශරීර මගේ කරගත්තා. ශරීර නිසා මාන්නෙන් හිටියා. බුද්ධ ශාසනය හරියට सिद्ध කරගත්තේ නැහැ. අන්න විඳිනවා සසර දුක. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ බොහෝ දුක් ඇති ස්වභාවයක් තියෙනවා. මනුෂ්‍ය ශරීර වේවා, තිරසන් ශරීර වේවා. සසර ජීවිතේ ශරීර ලැබුණම. දැන් මේවා හිටි මොකද වෙන්නේ? ශරීර ගැන ආස හිතනවද? ශරීර ගැන කලකිරෙනවද? කලකිරෙනවා. අන්න ඒක තමයි අපට අවශ්‍ය. මරණාසන්න මොහොතේ පවා සමහර අයට මොකද වෙන්නේ මේ? අර ජානුස්සෝනි සූත්‍රයේ සඳහන් වෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මරණාසන්න මොහොතේ සමහර අය බයට කැටි ගැනීමට ලොමුද හැඟෙන්නීමට පත් වෙන්නට එක හේතුවක් තියෙනවා. තමන්ගේම ශරීරයේ තියෙන ආසාව. ජීවිත තණ්හාව. අවුරුදු ගාණක් මේක විවිධ සුලඳ සුවඳ විලෝම් ගල්වමින් විවිධ ආලේපන ගල්වමින් ඊළඟට විවිධ ලෙස විවිධ ආහාර වර්ග පළතුරු වර්ග ලබා දෙමින් කාය වර්ධන අභ්‍යාස ආයතන වලට ගිහිල්ලා මේ ශරීර විවිධ විදිහට හැඩ හදා ගනිමින් මේ ශරීරය උපාදාන කරගෙන මම්මගේ කරගෙන ජීවත් වෙන කෙනාට එක මොහොතක කොරෝනා වේතනින් හින්දා හෝ වෙනත් ව්‍යසනයක් නිසා මේ ශරීරය ඇතහැරෙන්න හදනකොට පුදුමාකාර දුකක් ඇති වෙනවා බයක් ඇති වෙනවා තැති ගැනීමක් ඇති වෙනවා දෙවියනේ මේ ශරීරෙමට අහිමි වෙන්න හදන්නේ කියලා අපට ඕව පින්නත් නේ මැරණකම තේරෙන එකක් නෑ අම්මා ඉන්නකම් අම්මගේ අගේ දැනෙන්නේ නෑනේ තාත්තා ඉන්නකම් තාත්තගේ අගේ දැනෙන්නේ නෑනේ හැබැයි දවසක අම්මා තාත්තා මිය ගියාට පස්සේ අම්මලා තාත්තලා මියගිය අයට දැනුණා ඒක මොනතරම් අගයක්ද කියලා. අමතාත් ඉන්නකම දැනුන්නේ නැහැ යමතාත්ත ගෑගේ. අන්නේ වගේ තමයි මේ ජීවිතය ගැන අපිට තියෙන තණ්හාව මේ ජීවිතය අතහැරනකොට අපිට මොන වගේ බයක් ඇති ගැනීමක් ඇති වෙයිද කියලා මැරෙනකම් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි තේරෙන අවස්ථා එනවා හිතපුවම. තරප්පු පෙළක යද්දි ලිස්සල යද්දි මොකද වෙන්නේ? ලිස්සල යන ටිකට ඇති වෙනවද නැද්ද මේ ජීවිතේ මරණයටපත් වේ දුකටපත් වේ කියලා මහා බයක්. අන්න ජීවිත තණ්හාවේ ලක්ෂණයක්. ගමනක් යනකොට අපි හිතමු වාහනයක් අපේ පැත්තට එන්න වගේ ඇවිල්ලා නොවැදී ගියා කියමු. ඒ වෙලාවට මුළු ශරීරෙම කිලිපොලා යනවද නැද්ද? මුළු ශරීරේම නිකන් පුදුමාකාර බීතියකින් පැතිරෙනවද නැද්ද? ඒ වගේ සිද්ධියක් වෙද්දී. කකුල ගලට හැපිලා විසි වෙලා ගියොත් එහෙම විසි වෙලා යන අතරේ ඇති වෙන බීතිය. බල්ලෙක් හපාගෙන බල්ලෙක් ඊළඟට ඇතෙක් හරි තමන්ගේ පිටිපස්සේ නයෙක් හරි පන්නන අවස්ථාවක ඇයි අපිට බය තියෙන්නේ? ජීවිත තණ්හාව නිසා. මේ ශරීර අපට වටිනවා මේක නැති වෙයි කියලා බයටයි අපි දුවන්නේ. අපි බයටපත් වෙන්නේ. ඉතින් ඒ වගේ සියුම් දේවල් වලින් අපට අල්ලගන්න පුළුවන් අපිට මේ ජීවිතය ගැන කොච්චර තණ්හාවක් මේ වෙනකුණුත් තියෙනවද කියලා. එහෙනම් මේ තණ්හාව දුරු කරගන්න ඕනේ. මුලින්ම සිහිපත් කළ අපි ශරීර ගැන තියෙන තණ්හාව, ශරීර මගේ කර ගැනීම කියන දෘෂ්ටිය, ශරීරය නිසා අවබෝධන මාන්නය, සංසාරයේ නැවත නැවත ශරීර ලබා දෙන්න හේතුවක්මයි කියලා. අද මේ අද අපිට මේ තියෙන මේ ශරීරය ලැබිලා තියෙන්නේ පෙර ජීවිතවල ශරීර ගැන තිබ්බ තණ්හාව දුරු නොකළ නිසා. ශරීර ගැන තණ්හාව දුරු කරන ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන ගැන තණ්හාව දුරු කරන උතුමන් වහන්සේලා ආපහු උපදින්නේ නෑ අපි උතුමන්ට කියනවා රහතන් වහන්සේලා කියලා. රහතන් වහන්සේ ආපහු උපදින්නේ නැත්තේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන තණ්හා මාත්‍රයක්වත් නැති විදිහට ප්‍රහාණය කරලා දමපු නිසා. ශරීර ගැන සාහිත් ගැන තණ්හා තියන අය මොකද වෙන්නේ සංසාරේ භවයේ භවයට මේ ඛේදනීය ඉරණම් වලට ගොදුරු වෙමින් මිනිස්යෝ වෙමින් තිරිසන් සත්තු වෙමින් പ്രേතයන් වෙමින් නිරසතුන් වෙමින් නිරසත්ත්වයන්ගේ ජීවිතයක් කඩගත්තත් කොච්චර ඒ ජීවිතය ආදීන තියනද පින්නත්නේ නිරසත්ත්වයේ ජීවිතේ පුත්‍රජානම් වහන්සේ දේවදූත සූත්‍ර අවසානයේ දේශනා කළේ පින්නත් මහණෙනි මේක මේ දෙවි කෙනෙක්ගෙන් අහලා කියන එකක් නෙමෙයි. එහෙනම් අපිට සැකපාල කරන්න තිබ්බේ දෙවියෝ බොරු කිව්වා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක මේ බ්‍රහ්මයේගෙන් අහලා කියන දෙයක්ුත් නෙමෙයි. පින්නත් මහණෙනි මේක මම දැකලායි ඔබ වහන්සේලාට කියන්නේ. මෙහෙම නිරයක් කියලා භයානක කර්මානුරූප සත්‍යය පහළන ලෝකයක් තියෙනවා. ඉතින් මේ සූත්‍රය විග්‍රහ කරලා තියෙනවා. කර්මානුරූපව දෙමව්පියන්ට නොසැලකීම, දෙමව්පියන්ට අයහපත කිරීම, මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වීම, ඊළඟ දස අකුසල කර්ම වලදීම, ප්‍රාණඝාත ආදී අකුසල කර්ම වලදීම කියන මෙන්න මේ විවිධ වැරදි පැතිකඩවල ක්‍රියාකාරකම් නිසා ඕපපාතිකව මොකද වෙන්නේ? නිරසත්තු විදිහට පහළ වෙනවා. ශරීර පිටින්මයි පහළ වෙන්නේ. එන මේ ජීවිතය හැම වෙනකොට සම්පූර්ණ නිරසත්ත්වයක ශරීරයක් සහිතව පහළ වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයන් අපි කොහොමද ඒවා ගැන සැක කරන්නේ? අපි කොහොමද නිරයක් තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන් කියලා සැකයක් ඇති කරන්නේ? මේ ලෝකේ අසංකේ කල්ප ගානක් සත්‍ය පාරමිතා පුරපු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සැබෑවක්මයි. එහෙනම් එවැනි නිරේ ලෝකයන් තියෙනවා. එතකොට එවැනි ජීවිතයකට ඔබට අපිට සසර ජීවිතේ වැටෙන්න වුණොත් කවුද පිටින් ඉන්නේ? අද අපිට ඉන්න අම්මේ දාට ඉන්නවද? අද අපිට ඉන්න තාත්තා ඉන්නවද? එදාට අද Tamanට ඉන්න දරු දරුවෝ ටික එදාට ඉදීද? එතකොට එදාට ඒ සමහර නිර්සද්ද තල්ගස් වගේ උසයි කියනවා. හරිම විරූපී මස් ලේ සහිත ඇට සහිත ශරීර. ඒවා කපනවා. ඒවා ඉරනවා. ඒවා ගිනි අඟුරු කඳුවල යවනවා. එහිලාට මුව ඇරලා ලෝදිය පවනවා. ලෝ ගුලි ගිල්ලවනවා. ඉතින් දවසක් නෙවෙයි සතියක් නෙවෙයි මාසයක් නෙවෙයි අවුරුද්දක් නෙවෙයි අර කළ වරදේ විපාකයේ අනුව අවුරුදු දහස් ගණන් ඒ නිරයෙන් නිරයට වැටෙමින් දුකෙන් දුකට දුකෙන් දුකට දුකෙන් දුකට වැටෙමින් විඳින්නේ ආදීනවයන්මයි ශරීරවල නිරිසතෙකුගේ ශරීරයට අත්දකින්න වෙන ආදීනව ටික තමයි ඒ ලෝකයේදී අත්දකින්නේ. ප්‍රේත ලෝකවලත් එහෙමයි. බොහෝ ආදීනව තියෙනවා. ප්‍රේත වස්තුව හැදෑරුවොත් හොඳට පින්නතුන්ට ඒව තේරුම් ගන්න පුළුවන්. ඔය අපේ තථාගත ශ්‍රී සද්ධර්ම ධර්ම දේශනා මාලාවේ ප්‍රේත වස්තු කියලා වෙනම කොටසක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් සිදු කරගෙන යනවා. ඉතින් පින්නතුන්ට මේ പ്രേතවත්තු එහෙම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් නම් പ്രേතවත්තු ග්‍රන්ථය අරගෙන බලන්න පුළුවන් නම් අන්නේ പ്രേත ශරීරවල හැටි විස්තර කරලා තියෙනවා. ගඳ ගහනවා, පණුව ගහලා, වස්ත්‍ර නැහැ, ඉරටු කෑලි වගේ කළු පාට කෙට්ටු ශරීර, ඇස් ලොකුයි. ඉතින් මේ ජීවිතේ කුසගින්න හැම තිස්සෙම ගංගානම් ගඟ උගුරහරහා ගියත් දැනෙන්නේ ඉදිකටු සිදුරකින් වතුර ටිකක් ගියා වගේ උදරයට. කුප්පිපාසා කියන්නේ හැමතිස්සේ පිපාසයෙන් ඉන්න ප්‍රේතලෝ සත්‍යෝ එහෙමයි. ඊළඟට එක ප්‍රේතෙක් අර මොකද්ද ගඟකින් එතරන ගැල් 60ක් ගිලිනවා. ඒත් උදරයට දැනෙන්නේ නැහැ. කුසගින්න පිරෙන්නේ නැහැ. ඉතින් මේ මේ මොකද්ද අපි මේ සසර ජීවිතයේ අතීතයේ විඳලා ඇති ඕනතරම් අනාගතෙත් විඳින්න වෙයි ශරීර ගැන තණ්හා දුරු කරේ නැත්නම් මේ සත්‍ය දැකලා ඉතින් ඔන්න ශරීරවලට සසර ජීවිතේ ලැබෙන කේද නීරණම ඉතින් බහූ දුක්ඛෝ කොයං කායෝ බහු ආදීනෝ ඉතිමස්මින් කායේ විවිධාබාධ උප්පත්ති හොඳට මෙනෙහි කරන්න ඕනේ මේ ශරීරයට බාහිර ශරීරවලට මේ සසර ජීවිතයේ අත්දකින්න වෙන දුක් අත්දකින්න වෙන ආදීන ඊළඟට ඒ ශරීරය සුරු කරගෙන උපදින ආබාධ අපි පිළිතුරු මතකද නිවන් දකින්නට අරහත්ත්වයටපත් වෙන්නට සුදුසුකම් ලැබපු සුදුසුකම් ලාභී කෙනෙක් කියන්නේ මොන තරම් පුණ්‍යවන්තයෙක්ද බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු රහතන් වහන්සේලා කියන්නේ මහා පුණ්‍යවන්තයෝද නැද්ද මහා පුණ්‍යවන්තයෝ. ඉතින් ඒ වගේ මහා පුණ්‍යවන්තයෙක් මේ පූතිගත් තීස තෙරුන් වහන්සේ. ඉතින් පූතිගත් තීස තෙරුන් වහන්සේගේ නම තිස්ස. ඉතින් මුළු ශරීරයේම සැරව ගෙඩි දාලා පූජා ගලන්ඩ පටන් ගත්ත නිසා තමයි පූතිගත් තිස්ස කියන නාමය පටබැඳින උතුමන් වහන්සේට. ඉතින් ওই දම්පිය අටුවා විස්තර කරලා තියෙනවා ඒ උතුමන් වහන්සේ ඇඳකට වෙලා අල මුළු ශරීරයේම තියෙනවා මුන්නට වගේ ඊළඟට ඉස්සලම අබෑට වගේ ඊට පස්සේ මුන්නට වගේ ටිකෙන් ටික ටිකෙන් ටික ගෙඩි ලොකු වෙච්ච හැටි අන්තිමට බෙලි ගෙඩි තරම් ගෙඩි ශරීරය ඇති වෙලා. හිතන්න සසර ජීවිතයේ යම්කිසි භවයක Tamanට එහෙම ජීවිතයක් අත්දකින්න උනොත් බෙලි ගෙඩි තරම් ගෙඩි ශරීර පුරාම දාලය පැරිලා සැරව ගලනවා. ඇඳගෙන ඉන්න ඇඳුම ඔක්කොම මේකට ඇලිලා කවුරුවත් පිටට එන්නේ නැහැ. උඩු වැලි ඇතර ඇඳේ කෙදිරික කෙදිරික ගින්ද වෙනවද නැද්ද? මේ ජීවිත උනත් එහෙම වෙන්න පුළුවන් බැරිද කියලා හිතලා බලන්න ඕනේ. අපේ පිළිතුරු සමාජාලායම ඇසුරු කරනවා නම් මේ හොඳට හිතපු තරුණයන්ට තරුණියන්ට මහා හෙනයක් කඩාපාත් වුණා වගේ මොකද වෙන්නේ? හිතපු ගමන් ඔන්න වගේ කර්මජ රෝගෙනවා. මොන්න බේත කරක් හොඳ කරගන්න බෑ. කොච්චර ඒව දැකලා නැද්ද? ඒව දකිද්දි හිතනවාද Tamanටත් මෙහෙම වෙන්න පුළුවන් කියලා. එවැනි තත්ත්වයකට මේ ජීවිතේපත් වෙන්න පුළුවන් කියලා හිතෙන්න ඕනේ. සංසාරේ පින් පුරාගෙන ආපු රහතන් වහන්සේලාට අරිහත්ත්වේ ඉලක්ක කරගෙන ආපු පුතුමන්ටත් ඇඳක වැටිලා කිසිම කෙනෙක්ගේ පිළිසරණක් නැතුව සැරව සහිත තුවාල වල ඇලුණු සිවුරු සහිතව පිළිතුරේ ජීවිතේ ගෙවන්න උනා නම් අපිට මොනවා නොවේද අපිට මතක් වෙනවා මීට අවුරුදු කීපයකට කලින් එක්තරා මේ විශ්වවිද්‍යාලයක ඉන්න පුතෙක්ගේ අම්ම කෙනෙක්ගේ මස්දිය වෙන්න පටන් ගත්තා සමහර පින්නතොට මතක් වෙයි ඒක බොහෝ ප්‍රසිද්ධ වුණා. ඒ අම්මගේ මූණේ මස්තිය වෙන පටන් ගත්තා. ඉස්සෙල්ලාම හැම ගැලවි ගැලවි ගියා. අන්තිමට ඇස් දෙකල හූවට මතු වුණා. මොකද මේ මස් ඔක්කොම යනකොට ඇස් මතු වෙනවා. ඊළඟට ඒ මුඛ ආදිය වන වුණා. ඒ පුතා බෝධිසත්ව පුතෙක් විදිහට අම්මා කොහොම හරි යන්තම් හරි යම් කිසි මට්ටමකට සුවපත් කරගත්තා. ඉතින් මේ අම්මා හිතුවෙන්නේ නැතුව පුතා හිතුවෙන්නේ නැතුව ඇති. ඒ සිද්ධි වෙන්න කලින් අපිට මෙහෙම දෙයක් වෙයි කියලා. මේවා දැනෙනකොට පිළිවෙත ගැන ලොකු හැඟීම් ඇති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට අද අද මම්මගේ සීලය රැක ගන්න ඕනේ, සමාධි වඩන්න ඕනේ, විදර්ශනා වඩන්න ඕනේ කියලා අද අදම අපේ පිළිවෙත් බර කර ගන්න ඕනේ, අප්‍රමාදී වෙන්න ඕනේ. මොකද හෙට මේකට මොකක් වේද කියලා අපිට තේරුම් ගන්න බෑ. බුද්ධ කාලේ හිටපු බොහෝ රූප සුන්දරියක් වගේ සුන්දර තරුණියක් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය රෝහිණී. ආනන්ද මහරහතන් වහන්සේ පැවිදි වෙනකලුත් හරිම සුන්දර තරුණියක් විදිහට හැමදෙනාගෙන් ප්‍රසාදිත දිනාගෙන ජීවත් වුණා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා ටික කාලයක් ඇද්දී ඇයටත් මුළු ශරීරෙම කුෂ්ඨ රෝගයක් හටගත්තා. ඒවට කියන්නේ කර්මජ රෝග. ඒවට බේත් කළාට හරියන්නේ නැහැ. කර්මයෙන් උපන් රෝග. බේත් කළාට හරියන්නේ නැහැ. ඉතින් ඇය කාමරෙන් එළියට එන්නේ නැහැ. තමන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ ආවත් එළියට එන්නේ නැහැ. ලැජ්ජයි. කුෂ්ඨ රෝග. ඉතින් ඇයි හීනෙවත් හිතුව නැතුව ඇති මෙවැනි දෙයක් මට මේ කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට සිහිපත් කරන්නේ මේ ආදීන සංඥා වඩන්න. මේ වඩාති තමයි දැනෙන දෙයනේ මේ බියකරු ධර්මයක් එක්කයි මම මේ සෙල්ලම් කරන්නේ. අපිට යම්කිසි මොහොතක අලි කොටි ව්‍යාග්‍රයන් ඉන්න ඊළඟට පැත්තෑ ගෝනුසු නයි පොළොන් කුණකටු ආදී භයානක සර්පයෝ ගහණයක් ඉන්න වනාන්තරයකට යන්න සිද්ධ වුණොත් යන්න කියලා යම් කෙනෙක් කිව්වොත් අපි එවැනි වනයකට යන්නේ නැහැ. ඇයි? අලිකොටි වලස් ඊළඟට සිංහ සර්ප ආදී මේ බියකරු දුක් ඇති කරන ස්වභාවයේ දේවල් කියන වනාන්තරයකට යනවා බියයි. අපේ ශරීරෙත් අන්නේ වගේ. ආලි කොටි වනස් සර්ප වලස් ආදී සර්පාදී විවිධ බියකුණු සත්වයෝ ඉන්න වනයේකට වැටුණු කෙනාට හැමතිස්සෙම මොනවද වෙන්නේ සර්පයෝ ගහනවා. කොටින්ගේ ග්‍රහණයටපත් වෙන්න පුළුවන්. පැත්තය ගන්න පුළුවන්. අන්‍යයකට අපිට මේ ශරීරය දැනෙනවා. මේකත් අලි කොටි වලස් සර්පාදී ඉන්න වනාන්තරයක් වගේ හැම තිස්සෙම මේක දුක් උපදිනවද නැද්ද බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු රෝගෝ ඇහැ සුරු කරගෙන රෝග හට ගන්නවා ඇස් ලෙඩ හට ගන්නවා ඇහි පිළිකා හට ගන්නවා ඇහි සුදමතු වෙනවා ආදී කොටි ගහන සර්පයෝ ගහන වනාන්තරයකට ගියපු කෙනාට වරින් වර වරින් වර සර්පයන්ගෙන් කරදර පැත්තෑගෙන් කරදර ගෝනුස්සන්ගෙන් කරදර වගේ මෙන්න මේ ශරීරය කියන මේ වනය නිසා මොකද වෙන්නේ? මේ ශරීරයේ තියෙන එක එක කොටස් නිසා අපිට වරින් වර පීඩා විඳිට වෙනවා. මේකත් දැනෙන්න ඕන අනිකොටි වලස් සර්පාදීන වනයක් වගේ, වනාන්තරයක් වගේ. වෙලාවට චක්කු රෝග ඇහැ ලෙඩ දෙන්න පටන් ගන්නවා. සෝත රෝග වෙලාවකට කන ලෙඩ දෙන්න පටන් ගන්නවා. කැලේට ගිය මිනිස්සයාට ඉස්සෙල්ලා සර්පෙක් ගාලා ඊට පස්සේ පැත්තයිකුත් කන්න පුළුවන්. අන්න ඒ වගේ. ඇස් ලෙඩ හොඳ කරගන්නකොට මෙන්න කං කැක්කුම් ඇති වෙනවා. කන්න රෝගෝ. සෝත රෝගෝ ඊළඟ ගාහන රෝගෝ මෙන්න හිතපු ගමන් නාසය අසුරු කරගෙන රෝග හට ගන්නවා දැන් මේ කාලේ කොරෝනා ව්‍යසනය එහෙම අත්දකින අයට ආස්වාද ප්‍රසආස රටාව හරිම අපහසුයි. ඊළඟට කාය රෝග, જીවහා රෝග, සමහරට දිව ඇසුරු කරන රෝග හට ගන්නවා. දැන් අපි දැක්කා එක රටක මේ මේ කොරෝනා ව්‍යසනයත් එක්ක සිද්ධ වෙච්ච දෙයක් කියලා තමයි ආරංචුනේ දිව ඉදිමෙනවා. જીවහා රෝගයක්. ඒ කියන්නේ මේ කොරෝනා වේතනය මුල් වෙලා සිද්ධ වෙන්නේ මොකද්ද? මුවෙන් එකක් තරම් දිවේ දිවෙනවා. කියන්නේ හරියට මුවට කිසියම්ම දෙයක් ඇතුල් කරන්න බැරි විදිහටම මුව මුව වසාගෙන දිවේ ඉදිබිලා දිව එළියට එනවා. එහෙම ඒවා අපි දැක්කා. ජීවහා රෝග සමහර අයට දිව ඇසුරු කරන පිළිකා හට ගන්නවා. ඊළඟට සීස කාය රෝගෝ ශරීරය ඇසුරු කරගෙන කොච්චර ලෙඩ හට ගන්නවද? කන්න රෝගෝ කන ඇසුරු කරගෙන රෝග හට ගන්නවා. ඊළඟ මුඛ රෝගෝ මුඛය ඇසුරු කරන මුඛ පිළිකා ආදී රෝග හට ගන්නවා. දන්ත රෝගෝ දත් ඇසුරු කරගෙන දත් ඇසුරු කරගෙන දත් කැක්කුම් ආදී විවිධ රෝග හට ගන්නවා. ඊළඟට පිනාසෝ පීනස හට ගන්නවා. දහෝ ශරීරේ දැවිල්ල ඇස් ඇස් දැවෙනවා. ඊළඟ බඩ දන්නල්නවා මුළු ශරීරෙම දැවෙනව සමහර අයගේ දැවිල්ල හැමතිස්සෙම ජරෝ ජරෝ කියන උණ ජීවිතේ කොච්චර උණ හැදලා තියෙනවද කුච්ච රෝගෝ ඊළඟට කුසේ ආබාධ උදර ආබාධ තියෙනවා මුච්චා සමහරට ක්ලාන්තිය වරින් වර ක්ලාන්තිය තියෙනවා පක්ඛන්තිකා ඒ කියන්නේ අතිසාරය ලේ අතිසාරය සූලා ඒ සමහර අයට ඉදිමීම ශරීරෙ ඉදිමෙන්න පටන් ගන්නවා යම් යම් හේතුන්ට අනුකූලව විසූචිකා සමහර අයට කොලරා හැදෙනවා කුට්ටන් සමහර අයට කුෂ්ඨ ඇති වෙනවා කුෂ්ඨ ඇති වෙලා ඒවෙන් සැරව යනකම් කහ කහ කහ කහ ඉන්නවා ගණ්ඩෝ සමහර අයට gadu හට ගන්නවා කිලාසෝ සමහර අයට ඇදුම පෙරාගම ලය රෝහලට එහෙම ගියොත් නම් හොඳටම බලා ගන්න. වැලිතර තියෙන ලය රෝහලක් අන්න ඒ වගේ කරන පස්සේ ඇදුම රෝගීන් විඳින දුක අර ඉන්න බෑ හුස්ම ගන්න බෑනේ අර දුම් මල්ලන එකට ගිහලා මූණ අල්ලගෙන ඉන්නවා. පව් කියලා හිතන දැක්කම ඇදුම රෝගය. ඊළඟට සෝසෝෂය රෝගය සමහර අයට. ඊළඟට රක්කසා රක්කසා කියන්නේ නියපොත්තෙන් කැහීම තුල ඇතිවන රෝග තියෙනවා. සමහර අයට ඔය කහල කහල නලියනවා නලියනවා කහනවා කැමුවට පස්සේ තුවාල හැදෙනවා. අංශා සමහරට අංශ භාගය. හරි භයානක රෝගයක්. හරි භයානකයි. මොකද ඇවිද ගන්නවත් බැරි තත්ත්වයකට පත් වෙන කටවල් ඇද වෙලා හරිම ඛේදනීය වෙනවා. බලන්න මේ ශරීරයේ ශරීරය කියන්නේ රාලි කොටි වලස් සර්පය ඉන්න වනයක් වගේ. වරින් වර ඒ වගේ වනයකට වැටුණු කෙනාට දුක් ඇති වෙනවා වගේ මේවායින් අපි බැට කනවද නැත්නම් හොඳට බැට කනවා. ඒත් එපා වෙන්නේ ශරීරේ. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට කලකිරෙන විදිහට මේ දිහා බලන්නේ නැති නිසා. ඊළඟට තමයි පිත්ත සමුත්ථාන ආබාධ. සමහරකට පිත්ත ඇවිස්සීලා ආබාධ තියෙන රෝග තියෙනවා. සෙම්ම සමුත්ථාන ආබාධ. සමහරකට තියෙන්නේ සෙම රෝග, සෙම් රෝග, සෙම සෙම ශරීර. ඉතින් සෙම ශරීර ශරීර ශරීර ශරීර කිපෙනවා. ඉතින් ඒක බේත් දිදී පරිස්සම් වෙවි පින්නට අහු වෙන්නේ නැතුව පුදුමාකාර විදිහේ පරිස්සමක් කිරීම තුළ තමයි ඒ සෙම පාලනය කරන්න වෙන්නේ. වාද සමුට්ඨාන ආබාධ සමහර අයගේ වාතය කිපෙනවා. සම්නිපාතික ආබාධ සමහර අයට මේ වාතය පිත්ත සෙම වාත කියලා තුන් දොස් කිපීමම තියෙනවා. උතුපරිණාමජ ආබාධ සමහර අයට සීත උෂ්ණ වෙනස් වෙනකොට කකුල් පැලෙනවා, තොල් පැලෙනවා, මූණේ ශරීරයේ කොරළ වගේ ඇති වෙනවා. ඒ වගේ සීත උෂ්ණ අණුව සමහර අයට ආබාධ තියෙනවා. විෂම පරිහාරජ ආබාධ. ඒ කියන්නේ විෂම ආහාර ගැනීම තුල සමහර අයට මොකද වෙන්නේ? ඔන්න මේ ශරීරයේ ඒ ගත් විසාහාර යන අන්නාස නිසා ඊළඟට සමහර රාමුටම් වගේ දේවල්, තක්කල් වගේ දේවල් එහෙම ඔය සමහර දැන් දියවැඩියා වගේ තියෙන අය පැණි රස අධික ආහාර ගැනීම තුල එහෙම කොලෙස්ටරෝල් තියෙන අය තෙල් අධික ආහාර ගැනීම තුල ඒවට කියන විෂම පරිහාරක ආබාධා. يعني වැරදි විදියට ආහාර අනුභව ආදී කිරීම තුල මොකද වෙන්නේ දුක් ඇති වෙනවා ආබාධ තියෙනවා ඊළඟ විසම පරිහාරජ ආබාධයකදී සිහිපත් කරලා තියෙනවා විෂම ඉරියව් පැවැත්වීම තුළ දැන් සමහර අය නිදා ගන්නකොට එහෙම වැරදි ආකාරයේ ක්‍රියාවක තියෙන නිදුලුක් වෙලා තියෙනවා ඊළඟ සතියක් විතර බෙල්ල මේ හොල්ලන්න බැරි දෙනවා ඒ වගේ සමහර අය සමහර දරුවෝ පොත් පාඩම් කරද්දී වැරදි ඉරියව් වල හිටියොත් කොණ්ඩේ කැක්කුම් මෙතන බෙල්ලේ කැක්කුම් තියෙනවා කකුල් කැක්කුම් තියෙනවා ඒ වගේ අපි වුණත් ඒ අපා භාවනා ඇරියවක් උනත් නිවැරදිව පැවැත්වුවේ නැත්නම් භාවනා අවසානයේදී බෙල් එකක් වුම් කොන්ද එකක් වුම් වෙනවා. ඒ වගේ ඉරියව් පැවැත්ම උනත් හරියට කළේ නැත්නම් නූලට කළේ නැත්නම් පීඩා උපද්දවනවා. ඒකත් විසම පරිහාර ජාබාධයක්. ඊළඟට බරයිසලීම් වගේ දේවල් වැඩි ආකාරයකට දැන් අපි දන්න එක ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. පැවිදි වෙන කලින් තරුණ කාලේ ලොකු ගොයම් මිටියක් උස්සලා කියනවා. උස්ස ගන්න බැරි එකක් ආර උස්සලා උස්සනකොටම කොන්දෙන් 아무ත සද්දයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පැයදෙල අද වෙනකනුත් උන්නාන්සේ ඒ කොන්දේ ආබාධන බේත් ගන්නවා. ඒ වගේ සමහර අය බර ඉසිලීම තුල නුවණින් කටයුතු නොකිරීම තුල එවැනි ආබාධයට පත්වන මේ එතකොට ඒවත් විසම පරිහාරක ආබාධා. ඊළඟට ඕපක්කමික ආබාධ කියන අනේ අපි කොච්චර ප්‍රශ්න වෙලෙ හිටියත් සමහර අය උපක්‍රම කරනවා. හඬ වින කළ, කොඩි වින කළ එක එක ආහාර වර්ග කවලා අපිට පුදුමාකාර විදිහේ දුක් ඇති කරනවා. ඊළඟට කම්ම විපාක ජාබාධා කියන්නේ කර්ම විපාකයෙන් අපට ලැබෙන රෝග තියෙනවා. අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ නැගණිය රෝහිණී කියන ඒ තරුණියට තුනේ කර්ම විපාකද කුෂ්ඨ රෝගයක්. පූතිගත තිසතරුන් වහන්සේටත් කර්ම විපාකයක් විදියටයි ඒ කුෂ්ඨ රෝගය ඒ උන්වහන්සේ සහ රෝහිණී කියන දෙන්නම සසර ජීවිතේ ඒ කරපු පාපී අකුසල ධර්මයන් නිසා සිද්ධ වෙච්ච දෙකක්. ඉතින් අන්න ඒවා ඊළඟට jigaccha කියන කුසගින්න නිසා හටගන්න රෝග තියෙනවා. පිපාසා පිපාසියත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ තන රෝගයක් විදියට. ඒ කියන්නේ ආබාධයක් විදියට. උච්චාරෝ පස්සාවෝ. ඒ කියන්නේ මල මුත්‍ර බැහැර කිරීම පවා බුදු පියාණන් වහන්සේ මේ ශරීරයේ තන ආදීනවයක් විදියට. දුක් ඇති කරන දෙයක් විදියට. පීඩා ඇති කරන දෙයක් විදියට. වදයක් විදිහට අපේ සසර ජීවිතයේ මේ ශරීර සම්බන්ධ මේ විවිධ ආබාධ විස්තර කරලා තියෙනවා. ඉතින් හිතන්න මෙහෙම කූඩුවක් තියාගෙන නේද මේ අපි මේ එහෙම එකක් නැහැ වගේ ජීවත් වෙන්නේ. චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, જીව රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග මේ සූත්‍රයේම තියෙනවා එහෙම 48ක්. සංක්ෂිප්ත කරලා නමුත් අපි පිළිතු දන්නවා මේ වෙනකොට මේ වර්තමාන ලෝකයේ ශරීර හරහා යන ලෙඩ දස දහස් ගණන් තියෙනවා. සමහර අය කාම මිත්‍යාචාර ආදීදී උදල සමාජ රෝග ඇති වෙනවා. භයානක රෝග ඇති වෙනවා. ඒ වයින්ද මැරිලා යනවා. ඉතින් ඒ වගේ මේවාට ඇතුල් නොකර ඇතුල් නොකල විවිධ රෝග සිය ගණන් මේ ලෝකයේ තුල පැතිරලා තියෙන බව අපි පිළිතුරු දන්න මේ කොරෝනා වසංගතය ඊළඟට ඉබෝලාව සංගතය කියලා තව එකක් ගියා. ඒ වගේ මහා මාරිය ඊළඟට ලාදුරු ඒ වගේ විවිධ රෝගාබාධ මේ ශරීර හරහා යනවා. ඉතින් මෙහෙම ශරීරයක් අපි ආපහු මේ පතන්නේ. භවය පතනවා කියන්නේම භවය පතන කෙනාට ලැබෙන්නේ මෙහෙමම ශරීරය. ඉතින් මේ ඉරණම තේරුම් ගන්න තමයි මේ ආධීනව සංඥාව තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දේශනා කළේ. ඔය ලැබිලා තියෙන ජීවිතේ ලැබිලා තියෙන ශරීරය කියන්නේ ඛේද වාචකයක්. ඔක ශාපයක් වගේ හැම තිස්සෙම දුක් දෙනවා. කෙනෙකුට දැනේවි මේ විදියට යමෙක් හොඳට මේ ආදීනව සංඥාව ඉපදීම ජරාව මරණය කියන දුක් ඇති කරන පැතිකඩත් ඊළඟට මෙන්න මේ සඳහන් කළ චක්‍රෝගෝ සෝතරෝගෝ ආදී විවිධ රෝග විවිධ ආබාධ හටගන්න හැටි යම් කෙනෙක් භාවනාමය වශයෙන් මේ කයට හිත අරගෙන කය පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස මනසකාර කළොත් එයාට මේ කය ගැන පුදුමාකාර කලකිරීමක් ඇති වෙනවා. එයාට දැනෙන්නේ හරියට අර සර්ප කොටි වග වලස් ඉන්න මහ වනාන්තරයේ ජීවත් වෙනවා වගේ කොයි වෙලේ ඇහි රෝගයක් ඉඳන්නේ ඇහැ ලෙඩ දෙයක් ඉඳන්නේ කන ලෙඩ දෙයක් ඉඳන්නේ කොයි වෙලේ මේ ශරීරය දුකක් දේන දන්නේ කියලා මේ ශරීරය සම්බන්ධ බයක් ඇති වෙනවා බය ඥානයක් ඇති වෙන්නේ බය ඥානයක් ඇති වෙනවා මෙවැනි ශරීර ලැබීම පිළිබඳව බයක් ඇති වෙනවා එතකොට යා මොකද කරන්නේ මෙවැනි ශරීර නොලැබෙන්න හේතුන ප්‍රතිපදාව තුළ හික්මෙනවා. ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙවැනි ඛේදනීය ජීවිත ශරීර නොලැබෙන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගය තුල හික්මෙන්නම ඕනද නැද්ද? හික්මෙන්න වෙනවා. සියලුම පංචස්කන්ධ දුක්ඛයන්ගෙන් නිදහස් වෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අතීතේ වැඩ වාසය කළ චක්කුපාල වගේම හතරුන් වහන්සේලාට කොච්චර මේ ලැබෙන්න යන ජීවිතවල ඛේදනීය සත්‍යය දැනෙන්නේ නැද්ද? කොච්චර දැනෙන්නේ නැද්ද? උන්වහන්සේට දැනෙන්නේ නැත්තේ හරියට මහා ගිනි අඟුරු වලකට තමයි වැටෙන්න යනවා වගේ. මේ ශරීරය ශරීර සහිතව සසර ජීවිතේ ඉපදීම දැනෙන්නේ නැත්තේ මහා ගිනි අඟුරු වලකට ඇද වැටෙනවා වගේ. ඒ නිසා මොකද කළේ? ඒ වලට වැටෙන්නේ නැති වෙන්නට කලයුත්ත කරන්න නිදි වරාගෙන කැප වුණා. පින්තුන්ගේ අපි අහනවා පින්තුන්ගේ කැපවීම කොහොමද? පින්නතුන් කැපවීම කොහොමද? භාවනාව කොච්චර දුරට දෛනික ජීවිතේ කරනවද? ආරෂ්ඨායක මාර්ගයේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තාදී අංග කොච්චර දෛනික ජීවිතේ හිත හිතා රකින්නවද? හිත හිතා ඒවා පුරුදු පුහුණු කරනවද? අපිට බෑ අපිට කම්මැලි ඕව මට හරියන්නේ නැහැ කියලා අපි ඉන්නව කියමු. අර වගේ ගැඩවිලෙක් වෙලි ඉපදුනොත් මොකද වෙන්නේ? ගැඩවිලෙක් වෙලා ඉපදිලා දලකඩි 100කට 200කට ගොදුරුණාට පස්සේ කවුද ඉන්නේ ඔය ජීවිතේ පිටතට කවුද ඉන්නේ ඔය ජීවිතේ බේරගන්න ඉතින් ඒ නිසා සසර බය ඇති කරගන්න විනමානන්ද සූත්‍රයේ කියන මේ සියලු සංඥා පුරුදු පුහුණු කරන්න ඒ සඳහා දැනුම නැත්නම් ඒ ඒ කිරිමානන්ද සූත්‍රයේ තියෙන ඒ සංඥා ඒ කර්මස්ථාන සම්බන්ධ දේශනා තියෙනවා. ඒ දේශනා ශ්‍රවණය කරන්න. කල්යාණ මිත්‍රයන්ගෙන් අහන්න, අහා අසා කියා දැනගන්න. දැනගනින් මේ මේ මේ භාවනා පුරුදු කරන්න පින්වතේ නැත්නම් අපිට වෙන්න හදන්නේ නම් හොඳ දෙයක් නෙවෙයි. ආම සෝතාපන්න වෙලා නැත්නම් දුකෙන් නිදහස් වෙලා නැත්නම් අපිට වෙන්න යන ඉරණම වෙන්න හදන සංහතිය නම් පින්වත්නි අතිශයින්ම භයානකයි සසර ජීවිතේ යන්න වෙනවා කියන එක. ඒක ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛ දෝමනසයෙන් පිරිච්ච අනාගතයක් තියෙන්නේ. ඒ නිසා හැමදෙනාටම ශක්තිය ඇති වේවා, කායික ශක්තිය ශක්තිය ඇති වේවා, මානසික ශක්තිය ඇති වේවා. පිළිවෙත තුල තව තවත් හික්මීමට අවශ්‍ය පුණ්‍ය මහිමයන් සකස් වේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයන් සත්පුරු ශාස්ත්‍රයන් හැම මොහොතකම ජීවිතයට ලැබේවා. නිවැරදි ධර්මයේම දේශවලට ඇසේවා. පිළිවෙත් මඟ සරු වේවා. මේ බුද්ධ ශාසනයෙම පිනතුන් නිවන් දකීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තුනුරුවන්ගේ සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති